මේ භාවනා අනුසය ආරම්භක දිනේ වන අද භාවනාව පිළිබඳව මූලික උපදෙස් දීම සමාත්ම කරකව අද අප භාවනාව පිළිබඳව මූලික උපදෙස් ගැන කතා කිරීමට අදහස් කරන්නේ නැහැ. ඒ මූලික උපදෙස් ප්‍රකාශ කොට ඇති නිසා. අද අප මේ තියෙනවත් අයට කියා දීමට අදහස් කළා සමාධි භාවනා සූත්‍රය ආශ්‍රයෙන් ධර්ම කරුණ කීපයක්. බුදුරජාණන් වහන්සේ වික්ෂෝන් කියන සමතල වික්ෂෝණී කියන වික්ෂෝන් වහන්සේලාට කතා කරලා හොඳින් අහන කන්න දෙන්න දෙය කියලා ප්‍රකාශ කරන මෙසේ වදාළා. සමාධි මෙක්කලේ භාවයේද සමාධිතෝ වික්‍රේ වික්‍රෝ යථා භූතං පජානාති කිච්චේ යථා භූතං පජානාති උපපත් සමුදයන්ච අක්ෂරමංච වේදනාය සමුදයන්ච අක්ෂරමංච සංඥාය සමුදයන්ච අක්ෂරමංච සංඛාරාණ සමුදයන්ච අක්ෂරමංච විඤ්ඤාණස්ස සමුදයන්ච අක්ෂරමංච සමාධි වික්ෂණයේ භාවයට මහණෙනි මේ සමාධිය භාවිත කරන්නටය මේ සමාධිය වඩන්නටය සමාහිතෝ වික්ෂණයේ ලෝකෝනසේ සිට සමාධිමත් වෙන සමාහිත වික්ෂණයෙන් යථාභූතං කජානාති ඇත්ත උපපරිදි දන්නවා යථාභූත ඥානයක් උහුට ඇතිවෙනවා චින්ත යථාභූතං කජානාති කුමක් පිළිබඳවද මෙසේ ඇත්ත පිටතියෙන් දකින්නේ යථා භූත ඥානයක් අත්දකින්න. සෝපස්ස සම්බයන්සය සංගමංච. සෝකී ඇතිවීමේ හේතු සමුදය පිළිබඳව ඒ වගේම රූප නිරෝධය පිළිබඳව වේදනාවේ සමුදය පිළිබඳව වේදනා නිරෝධය පිළිබඳව සංඥා සමුදය පිළිබඳව සංඥා නිරෝධය පිළිබඳව සංඛාර නිරෝධයේ පිළිබඳ සංඛාර සමුදය පිළිබඳ විඥානයේ විඥානයේ සමුදය පිළිබඳ විඥානයේ නිරෝධයේ පිළිබඳ එතකොට මේ කියපු රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන මේ පංචස්කන්ධයේ සමුදය ඇතිවීමේ හේතුවක් නිරෝධය දැකීම සඳහා බුදු පියාණන් වහන්සේ වදාළේ සමාධි වික්‍රේ භාවයට මහණෙනි මේ සමාධිය භාවිතා කරන්නට අපි සමාජාත්මක අපේ සිත අපේ සංකාන තුළ නැත්නම් අපිට මේ කියන ධර්මයන් අවබෝධ කරන්නට බැහැ. දැන් වතුරක් යට යම් කිසි නිමිතක් වෙන වස්තුවක් තිබෙනවා නම් ඒ වතුර බොරව දාලා තිබෙනවා නම් මේ ඇතුලේ තියෙන මැනික දකින්නට බෑ වතුර බොරන එක. ඒ වතුර නිතරම සෙලෙනවා නම් ඇතුලේ තියෙන දේ තේින්නේ නැහැ නිසි පරිදි. ඇතිලේ තියෙන සාමාන්‍යයක් නම් වතුර සෙලවනකොට සෙලවෙන විට සමහර විට තියෙන ප්‍රෝණාකාර නැත්නම් විකට නියම සත්‍යයෙන් කියන්නේ නැහැ. වතුර කැපෙනවා නම් ඒ ඒක ඇතිලේ තියෙන දේ හරියට බලන්න බෑ. මෙන්න මෙන්න මෙතන අපේ පිට මනවතුන් දිවේ තියෙන අවශ්‍ය කෙලෙස් වලින් පෙරේ ප්‍රතිමාන පිළිසුභාවයට පස්සේ නැත්නම් අර පසුව තියෙන සංකප්පන්දේ සමුදේ සහ සංගමයේ දකින්නට බෑ. එගොල්ලෝ සිත නිරන්තරයෙන්ම සෙලෙන සෙලෙනවා නම් මේ ආගමනතරව සිත දෝනවා නම් අපට නියමපත්‍යයට ඒ නියම ධර්මයන් අවබෝධ කරගන්න බැරි වෙනවා. සමහර විට දකින්නේ නියමපත්‍යයේ වෙනස් තත්ත්වයක්. අර සෙලෙන වතුරේ ඇතුලේ තියෙන දේ දකින්න විට ඇතුලේ තියෙන අනුසමේ රාමනිකක් වශයෙන් දකින්න ලැබෙන්නේ විකට ඕලාකාර වශයෙන් ඒ අපේ සිතේ සිත් විගොත් ඇතුලිත සමාධිමත් වූනේ සමාධිමත් භාවයට පත් නැති විට අප දකින්නේ නියම සත්‍යයෙන් නෙවෙයි ඇත්ත ඇත්ත කියන නෙවෙයි එනිසායි බුදුරජාණන් වහන්සේ වදාළේ සමාධින් එක්වේ භාවයට මහණෙනි සමාධිය භාවිතා කරන්නට බුදුරජාණන් වහන්සේ සමාධිය ගැන ප්‍රකාශ කරන්නේ අතමාත වික්‍රේ සමාධිය මොකද්ද මහණෙනි සමාධිය කියන්නේ? ඉතිපෙක්ෂණය දිස්සෝ විස්තර කාරණේ විචාරකලේ ධම්මයේ සංසක්ඛාසරචාරම් මේක ජන්තේ සංකප්පවත්වානන් උපසම්පජ්ජ විරති මේ ආදී වශයෙන් දැක්වෙන පරිදි සමාධිය විස්තර කරන්නේ බුදුරජාණන් වහන්සේ සම්මිතන පළවෙනි ධ්‍යානය, දෙවන ධ්‍යානය, තුන්වන ධ්‍යානය, හතරවෙනි ධ්‍යානය කියන ධ්‍යාන අවස්ථා. මේ අදහස් කරන්නේ නැහැ මේ රූපාදීනේ පංචස්කන්ධයේ සමුදය සහ නිරෝධය දැකීමට සෑම කෙනෙක් විසින්ම ධ්‍යානයක් ලබා ගත යුතුයි කියලා. මේ ධ්‍යාන කප්පිට පහළ සත්‍යයක් තියෙනවා. උපකාර සමාධිය කියන ධ්‍යානය බොහොම ආසන්නයි. ඒ උපකාර සමාධියක් වස්තු මානස් වෙනවා. මේ කියපෝ පංචස්කන්ධයේ සමදේ සමනෝධයේ අධ්‍යක්ෂණයට මේ සමත සමාධි භාවනා කියන්නේ ඇත්ත වශයෙන්ම මෙවැනි ධ්‍යානයක් හෝ මෙවැනි ප්‍රකාර සමාධියක් ලබාගත් කෙනෙක් සිටිනම් ඔබ විශ්ින්න මේ පංචස්කන්ධයේ සමදේ සමනෝධයේ දැකීම සඳහා විශේෂයෙන් විදර්ශනා භාවනාවට සිට ආරවන්නට ඕන. සමත භාවනාව වගේ නෙමෙයි විදර්ශනා සමාධිය කියලා සමාධියක් තිබෙනවා. මේ සමාධිය දෙක්කේ භාවයේද සමාධිය මහණෙනි භාවිතා කරන්නට කියන්නේ කියන්නේ සමත භාවනාව සමනක් නෙමෙයි අලං අංකද්දක වන්නේ අලං වන්නේ අර විදර්ශනා සමාධිය පිටම ඇතුළත් වෙනවා. දැන් කිසි කෙනෙක් සතර පරිපස්සනා ධර්මයන් වඩමින් විදර්ශනා භාවනාවේ ඉන්න නිරත වෙනවා නම් ඒ කියන්නේ විදර්ශනා සමාධිය උපදිනවා. ඒ විපස්සනා සමාධියට ප්‍රවාහයක් කෙනෙකුට මේ පංචස්කන්ධ ලෝකයේ සම්පේක්ෂා අස්කන්ධමේ දකින්නට පුළුවන් සමත සමාධියක් වගේ නෙවෙයි ඒ සඳහා විශේෂ මෙහෙසක් කරන්නට අවශ්‍ය නැහැ ඒ විදර්ශනා සමාධිය තුළින්ම පංචස්කන්ධයේ යථා තත්ත්වය සින්නම කරලා තියෙනවා එම නිසා මේක මහාදාසවක අවබෝධ කිරීමට බලාපොරොත්තු වෙනා නම් අපේ සිත සමාධිමත් කරගන්නටම ඕන. එක්කෝ සමත වශයෙන් නැත්නම් විපස්සනා වශයෙන් මේ කොමන ආකාරයෙන් හෝ සිත සමාධිමත් කරගත්තාට පසුව සමාධිතෝ වික්‍රේ වික්‍රෝ යකවා බොසං හදානාති මේ සමාධිමත් සිතෙන් ඇත්ත ඇති සැකයෙන්ම දකිනා කතා අවබෝධයක් අත්දකිනා යකවා බොත ඥානයක් බෝධ ඇති වෙනවා මොනවාද මේ යකවා බොත ඥානය දකින්නේ කිංච යකවා බොසං හදානාති රූපස්ස සංඥාන්ත සංගමන්ත වේදනා සංඥාන්ත සංගමන්ත රූපයේ වේදනාව සංඥා සංස්කාර විඥාන කියන මේ කරුණු පහේ ඇතිවීමේ හේතුව තමයි නිරෝධය මේ ආයතන ධර්ම කරුණු දන්න නිසා මේ රූපේ සංදේ කියලා කියන්නේ මොනවද කියන බෑ රූප සංදේ කියලා කතා කරන්නේ මොකද්ද ආමේ මහත් කියන ආකාරය වේදනා සංඥා සංස්කාර කියන එකේ සම්බන්ධය මොකද්ද පස්සේ ආ පස්සේ කියලා යමක් නෝ කියනවා. විඥානයේ සම්දේ මොකද්ද? නාමරූප. බොහොම හරි. අර දහම් පාඩම් ඉගෙන ගන්න ළමයි. ඉගෙන ගන්න ළමයින්ට කියලා දෙනවා. දහම් පාඩම් වල ගුරුවරු කියලා දෙනවා. ළමයි සෝතේ සංදේ කියලා එකක් තියෙනවා. වේදනා සංඥා සංඛාර විඥාන කියන ඔය සංදේ කියලා දෙයක් ඇති වෙන්නේ හේතුවක් තියෙනවා. රූපේ සංදේ මොකද්ද කියලා කීපවම ළමින් කියලා දෙනවා. ඔන්න ආහාරක. එයා මට තබා ගන්න. ඊළඟට වේදනා සංඥා සංස්කාර කියන තුනේ සමදේ මොකද්ද කියනවා? පස්සේ කියලා කියනවා. ඒකට තමයි මට තබා ගන්න. විඥානයේ සමදේ මොකද්ද කියවහම නාම රූප කියලා කියනවා. ඒ දෙකක් මතක තියාගන්න අන්තර්ගතව කියනවා විපාක ප්‍රශ්නයක් අහනවා. පංචස්කන්ධයේ සමදේ කොහොමද කියලා. ඥායතන තුලින්ම ලියනවා රූපී සංදේ ආකාරය වේදනා සංඥා සංකාර සංදේ ආස්තේය විඥාන ආකාරය සමුදේ නාම රූපේ කියන ලක්ෂණ සිය දෙකේ විභාග සමාන මේ හැද සමත් කියලා විතර වෙනවා ඔක්කොම තියෙනවා මොකද අර මේකනවා මේ ධර්මයෙන් ධර්මයේ ඉගෙන ගත්තේ සංඥාවක් වෙන ඔයාලගොල්ලන්ට කියලා දුන්නා ඒ කියලා කිව්වේ කියලා දීපු දෙන මාතක සබාවන කියනවා. භාවනා කරන යෝගාවචරයෙකුගේ දැනුම ඉස්සේ භාවනාව සිදුවන අත්දකින්නට ඕන මේක තමයි රූප සමුදය මේක තමයි රූප නිරෝධය. ඒ ආකාරයෙන්ම නාමස්කන්ධයේ සම්දේනයේ නිරෝධය කියන අත්දකින්නට ඕන. විශේෂයෙන්ම මේ රූපස්කන්ධයේ නිරෝධය වේදනාව ස්කන්ධයේ නිරෝධය සංඥා සංස්කාර විඥාන කියන ස්කන්ධයෙන් නිරෝධය භාවනා වලින් අත්දකින්න ඕනේ අන්න එවැනි අත්දැකීමක් ප්‍රත්‍යක්ෂ දෙකම සමාගයේ හදවතට පිළිඳ යම් කිසි කෙනෙක් ප්‍රකාශ කරනවා නම් මෙන්න මේ රූප නිරෝධය මේකයි වේදනා සම ආදී ඉතර ස්කන්ධවල නිරෝධය මේකයි කියලා අන්න ඕක තමයි විභාගයේ සමස්තන්නේ භාවනා කරන්නේ භාවනා නිසා මේ සමාජය කල්පනා කරන්නට එපා. අපි මේ පංචස්කන්ධයේ සමුදය දන්නවය අස්කන්ධයෙන් නැත්නම් නිරෝධය දන්නවයි කියන්නේ. මේක දන්නේ කොහොමද පංචස්කන්ධයේ සමුදය මේකයි කියලා අපි අහලා තියෙනවා. නිරෝධය මේකයි කියලා අපි අහලා තියෙනවා. ඔච්චර නේද කියන්න පුළුවන් වන්නේ අපි අවබෝධ කරගෙන නැහැ අපි දන්නේ නැහැ. එම නිසා මේ පංචස්කන්ධයේ සංදේශා නිරෝධය අපි අත්දකින්න ඕන අවබෝධ කරගන්න ඕන භාවනා තුළින් හරියට නම් සිටිනේ පංචස්කන්ධයේ සංදේශා නිරෝධය භාවනා තුළින් අත්දැකන ඔහුට ඒකාන්ත වශයෙන් ඒ තුළින්ම නිර්වාණය සාක්ෂාත් කරගන්නට පුළුවන් වෙනවා එතකොට මේ කියපෝ සංකප්පන්ගේ සම්දේ මේ සෝත්‍රයේ බුදුරජාණන් වහන්සේ වදාළේ කොයි ආකාරයෙන් නෙවෙයි වෙනස් ආකාරයක මා ප්‍රිය කරන ආකාරයක් තියෙන බොහෝම. හැබැයි මේ කරුණක් දෙකක්ම තේ යන්නත් වෙනවා. ඒකාමත්ම සාර්ථක ඉදිරිපත් වෙනවා. භාවනාවට ඒකාමත්ම හොඳ දෙයක්. ඒ කියන්නේ ඒකාමත්ම උපකාරවන් දෙයක්. බුදුරජාණන් වහන්සේ වෙනසනවා. කෝච වික්ෂෝ රූපස සම්දියෝ හෝ වේදනාය සම්දියෝ හෝ සංඥා සම්දියෝ හෝ සංස්කාරාන සම්දියෝ හෝ විඥානස්ස සම්දියෝ මහණෙනි රූපේ සමුදේ කියන්නේ කුමක්ද? වේදනාවේ සමුදේ කියන්නේ කවරක්ද? සංඥාවේ සමුදේ කියලා කතා කරන්නේ කුමකටද? සංකාරවල සමුදේ කුමක්ද? විඥානයේ සමුදේ කවරක්ද? මෙලෙසින් බුදුරජාණන් වහන්සේම වෙනසලා ඒක පිළිතුරු වදාරනවා. මෙතන ඉඳලා හොඳට අහන්නට ඕන. ඒවා කාර්යෝගික බණ මේ බණවලට අනුකූලව මේ අය මේ ඉතිරි දවස් කීපය තුළ භාවනාවේ නිරතවන ඒ තුළින් මේ කාන්ත වශයෙන්ම කාර්යයේ ශක්තිය පූර්ණ වෙලා තියෙනවා නම් සති සමාධි ප්‍රඥා දිනු වෙලා තියෙනවා නම් නිවන ලැබීමට තරම් ඒකාන්ත වශයෙන් මේ ධර්මයේ අනුකූලව පිළිපැද්ද නිවන ලබන්නට නම් පුළුවන් අපි මෙතක මේ බවනේ බලන්න ප්‍රකාශ කරනවා දැන් බුදුජානක මහත්මයේ සම්බේධනය කතා කරන්නේ මෙන්නයි කියන්නේ බුදු පියාණන් වහන්සේ. ඉතකේ විකෝ අභිනන්දති අභිවදති අභෝසාය සිත්ති. මේ ශාසනයේ මහණෙක් නැත්නම් යෝගාවචී භාවනා කරන පුද්ගලයෙක් අභිනන්දති අභිවදති අභෝසාය සිත්ති. ආස්වාද කරනවා. හොඳයි හොඳයි හොඳයි කියලා ප්‍රකාශ කරනවා. ඒකෙන් දින දින සිටිනවා. කිංච අභිනන්දති අදවදති අද්දෝසා චිත්තති කුමක්ද ආස්වාද කරන්නේ කුමක්ද හොඳයි හොඳයි කියලා ප්‍රකාශ කරන්නේ කුමකටද කුමකටද විලිය සිටින්නේ කියලා දෙන සිටින්නේ කුමක්ද නැත්නම් මේ ඇදෙන පිටතම මොකක්ද නාම රූපයි සංකල්ප පංච උපාදාන සංදේශය කවුද කියන්නේ? සම අපායති නරකය. මේ දාදාහයේ දෙතම වලින් ප්‍රකාශ කරන අපි ආස්වාද කරන්නේ අපි අභිනන්දනය කරන්නේ අපි දිලගෙන සිටින්නේ අර පංච උපාදාන සංදේශය කියන එකයි ඉතාමත්ම නිවැරදි. ඊට අමතරව ආයතන 12 ක වස්තුයි කොයි ආකාරයෙන් ප්‍රකාශ කළත් නාම රූප දෙකයි අප මෙසේ මෙලගෙන සිටින්නේ ආස්කාර කරන්නේ. මොකද ඥානන මහසේ හිමිතනවා කිංසදික්ෂය අභිනන්දති අභිවදති මුංසාය සිච්ඡේ කුමක්ද මහින්විතේ ආස්කාර කරන්නේ හොඳයි හොඳයි කියා ප්‍රකාශ කරන්නේ ඉගෙනගෙන සිටින්නේ. රූපං අභිනන්දති අභිවදති අද්වෝසාය සිච්ඡේ රූපය ආස්කාර කරනවා රූපය හොඳයි හොඳයි ලක්ෂණයි ලක්ෂණයි කියලා ප්‍රකාශ කරනවා. රූපේන දැක්කගෙන ඉල්ලගෙන සිටිනවා. මේ රූපය කියවහම කොටස් කීයක් හදන්නවා. ඇහැට පෙනෙන රූපක්, කනට ඇහෙන ශබ්දක්, නාසයට දැනෙන ගලසුනක්, දිවට දැනෙන රසක් කායත දැනෙන ස්පර්ශය කියන මේ සියලුම ධර්ම රූප කියන කොටසයි කියන්නේ. එතකොට රූපේ ආස්වාද කරනවා මුඛ්‍ය හොඳයි හොඳයි කියලා ප්‍රකාශ කරනවා රූපේ දැකගෙන ගුණගෙන තිබෙනවා. ඒ විදිහට හස්ත රූපන් අභිනන්දතෝ අභිවදතෝ වස්සාය සිද්දතෝ ලෙසින් රූපේ හොඳයි හොඳයි කියලා කියන එක ආස්වාද කරන විට ඒ ගුණගෙන තිබෙන විට උපජ්ජන්ති උපජ්ජති නන්දි නන්දි උපදිනවා නන්දි කියන්නේ මොකක්ද? සප්පේතික කුස්නාව උපදිනවා. යම් රූපේ නන්දි සදුපාදානං මේ රූපයේ තියෙන සත්‍ය කුඩ ප්‍රශ්නාවක් ඇති වෙනවා නම් සබපාදාන ඒක ඒකීම උපාදානයි සක්ෂර උපාදානං පත්‍ය බහු බලපත්‍ය ධාති ජාතිපත්‍ය ජරාමන්න සෝපකරි දේව දුක්ඛලෝමන සපායස සංගමන්ති ඒව නීසත් කේවලස්ස දුක්ඛඛණ්ඩස්ස සමුදයෝ හෝති මෙසේ නිරත රූපේ හොඳයි හොඳයි කියලා ආස්වාද කරමින් අභිවර්ධන අභිවර්ධනය කරමින් මෙන්න මෙලගෙන සිටිනකොට ඔන්න නන්දිය නැත්තම් සප්පේතික තෘෂ්ණාව ඇති වෙනවා මුක්ත කෙරෙන්නේ රූප කියන කෙන අදහස් කරනවා නැවත කියන ශබ්ද රූප ඇහෙට කියන රූප කන කියන ශබ්ද ආදී සියලුම දේවල්. රූප ශබ්ද ගන්ධ රස පොට්ටබ්බ කියන මෙසේ සක්විතික ප්‍රශ්නාව ප්‍රතුනාට පසුව මේ රූපී වශයෙන් යම් රූපේ නම් දී සතුපාදාන මේ රූපේ කෙරෙහි ඇති වෙන ප්‍රශ්නාවම උපාදානයක් වෙනවා. සත්‍යෝපාදාන ප්‍රත්‍ය බහෝ උපාදානේ නිසාම ඔබට ඇතිවෙනවා බව කර්ම බව. මොකද රූපය අල්ලගෙන ආස්වාද කරන විට වචනයෙන් ඔය දේවල් ප්‍රකාශ කරනවා. සිතිවිලි නොඑක ආකාරයෙන් බලාගෙන යන මේක ආකාර ක්‍රියා සිදු කරන කායික මානසික මානසික ක්‍රියාවන් මෙසේ සිදු කරන මේ අකුසල සංස්කාර සිතකලින් දරන පස්සෝපාදාන පච්චා භවෝ මෙසේ උපාදාන කිරීම නිසා භවයේ ඇති වෙන කර්ම භවයේ භවපත්‍යා ජාති මේක නැරෙන විලාසෙ සිම්පත් වෙනවා. මේ කියකෝ කළකෝ දේවල්. සිහිපත් වෙච්ච ගමන්න භවපත්‍යා ජාති එක්කමී ප්‍රතිඋපාසයක් වශයෙන් නැවත තැනක උපදිනවා. ජාතිපත්‍යා ජාති ආප ගමන්න ජරාවක් දෙනවා මරණයක් දෙනවා. ඒ කාන්තේන සෝක පරිදේන සෝක පිරින් පරිදේව කිරීම විලාප කිරීම නිරේක්ෂාකාර දුක්ඛනාස සියල්ලම ඇති වෙනවා. මේක මේ සත්‍ය කියලාත් දුක්ඛස්කන්ධත් සම්පේ හොති. මේ මහා දුක්ඛස්කන්ධය මෙන්න මෙතනයි ඇතිවන්නේ. දැන් මේකෙන් මාතර පසුවට භාවනා දැනෙන්නේ හිත සමාධිමත් කරලා ඊට පසුව කල්පනා කරන්න ඕනේ සමාධිමත් වෙන්නේ තමා සෞඛ්‍ය ජීවිතයේ ලබපු අත්දැකීම් පිළිබඳව. රූපයක් දැකලා ඒක ආස්වාද කර කර හිටපු ආකාරය. ඒ රූපයේ අනේ ලක්ෂණයි අනේ හොඳයි බොහොම ලක්ෂණයි මේ ආදී වශයෙන් ඒක පිළිබඳව වචන පිටකරපු ආකාරය. ඒ විදිහට වචන පිට කරනකොට රූපේ ආස්වාද කරනකොට රූපේම තමයි නිදගෙනවා දැකගෙනවා මේ පිටකෝ ආකාරයේ ඊළඟට සිහිපත් කරනවා සමාගයේ මාර්ගයෙන් තුලින් අපි කාටත් ඒ අත්දැකීම් තියෙනවා මේ අත්දැකීම් වලින් විසෙයි මහා රාජ්‍ය ආස්වාද කළ ආකාරයේ ලෞකික ආකාරයෙන් හොදේ කර ප්‍රකාශ කළ ආකාරයෙන් බිලබල සිටි ආකාරය ඔත්තක නැතුන් ගියාට පසු මේ වලින් ඒ රූපේ කෙරෙහි සංස්කෘතික ප්‍රඥාවක් සීතිය සහිත සංඥාවක් ඇති ආකාරය බලන්නට ඕන සම්බන්ධිමත් සිටිනවා දැන් ඔන්න සමා ආස්වාදක් කළා ඒ ආස්වාදයේ තියෙන කප්පීතක ප්‍රශ්නාවක් පිට තුළ ඇති වුණා ඒක අත්දැකීම. බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කළා නෙවෙයි මා මෙතන ධර්මයේ ප්‍රකාශ ධර්මයේ දේශනා කළා නෙවෙයි. අපේ ජීවිතයේ පිළිදී ලබ අත්දැකීම් අපින පච්චවේක්ෂා කරලා පච්චවේක්ෂා කරලා බලලා මේක මොනවද කියනවා කියලා සත්‍යත් ලෙස මාර්ග දක්වන්නට යනවා. එතකොට දැන් ඔන්න ඒ හත්පිට ප්‍රශ්නාව ඇති වෙච්ච ගමන් මේ රූපය අපි අල්ලා ගන්නවා සාධාන කරනවා. මොන එකක්ද දුරට තේරෙන්නේ? අපි මෙලෙස ආස්වාද කළා නැත්නම් හොඳයි හොඳයි කියවා මේ විදිහට අපගේ සිත තුළ මගේ සිත තුළ රූපය පිළිබඳව සත්‍යයේ ප්‍රශ්නාවක් තෝරන ඒ ප්‍රශ්නාව ඇති වෙනකොටම මෙන්න මේ රූපය මම අල්ලාගත්තා උපාදාන කළා. මේ උපාදාන පස්සක් උපාදාන පස්ස බව විෂය උපාදාන කරගත් නිසා අනේ මේ මොකේ අල්ලගෙන මොලේ සුඛාකාර සිතිවිලි බලනවා වගේම චිත්ත සංස්කාර ගන්නවා. මොනිකාකාරයේ වචන ප්‍රකාශ කරනවා වචී සංස්කාර ගන්නවා. මොනිකාකාර කායික ක්‍රියා කරනවා කාය සංස්කාර තිබෙනවා. දැන් මේකත් තමයි අත්දකිනවා මේ ජීවිතේ සමාලක වර්ධකෙ දෙන්න. මෙලෙසින් මෙන්න උපාදානයේ ඉතිරි නිසා මගේ සිතවල මේ භව කර්ම භව ජනිත වුණා. මේ බව ඇතිවෙච්ච ආකාරය දැක්කාට පසු මෙන්න මේ කාම බව දැනෙන මොහොතේදී සිහිපත් වුණා නම් මෙහෙම මේ ප්‍රතිවිපාකයක් වශයෙන් බව පත්‍යාගාති වන තැනක නිල උපදිනවා ඒකත් අපි බලනවා ජාතිය ආසගම මොකද සිදුවන්නේ ජාතිය එන්නේ ජරාවත් අරගෙන ජරා විකාශකින් අරගෙන යාති තවත් පැතකින් අරගෙන මරණය තවත් පැතකින් තුරුළු කරගෙන ජාතිය ඉන්නේ නිකම්ම නෙවෙයි එනිසා ජාති එනකොටම අනේ මට ජරාවක් නැතිසින් වෙනවා, විරාජයක් නැතිසින් වෙනවා, මරණයක් නැතිසින් වෙනවා. ශෝක කරන මේ වයින්වා පරිදේව කරන විලාප කියන දේවල් වෙනවා. මොනෙක් ආකාර දුක්ඛයට නිදින්ත සිදු වෙනවා. සංසාර දුකටම අපි බහින්නට සිදු වෙනවා අපට. මේ සංස්කාර දුකේ ගලා යෑම මෙලෙසින් සිදු වෙනවා කියන අවබෝධය අපේ පසුගිය අත්දැකීම් වලින්ම අපි කල්පනා කරලා බලලා තීරණය කර බලනවා තීරණ ප්‍රඥාවක් ඇති කරගන්නවා. මෙන්න මේ සත්‍ය ඕනෑම කෙනෙකුට කරන්නට පුළුවන්. රූපයේ ඇහැට පෙනෙන රූපයක් නෙන්න කනට ඇහෙන සත්‍යයක් අරගෙන අපි ඒක ආස්වාද කරපු ආකාරයේ මේ ආස්වාදයේ නිසා ඒකේ සංහාවක් සුත්නාවක් සත්‍යයේද සුත්නාවක් ඇතුන් ආකාරයේ ඒ සුත්නාව නිසා ඒ විලාසාදාන කරපු බව. ඇති ප්‍රකෘති උපාදාන කළ නිසා කර්ම භව රැස් වූ හැටි කායිකෝ වාචිකෝ මානසික ඒ කර්ම භව මරණ මොහොතේ සිදුවනා නම් නැවත ජාතියගෙනදී ජලාවියාදි මරණ ශෝකාදී මරණ දුක්ඛයට උපදින ආකාරයේ අපි බලනවා සම්මානමත්ිතකේ සමාහිතෝ වික්‍රේ වික්‍රෝ යථාභූත සංකජානාති සමාහිතකෙන්නයි මනනේ මේක කොහොමද ඇත්තට දෙන්නේ ඒ වගේම නාසයට දැනෙන දලසුවඳ අල්ලාගෙන නොඑකාකාරී මේක ආස්වාද කරමින් මේක කෙනෙක් සංහාර ඇති කරගෙන උපාදාන ඇති කරගෙන සංයස් කරපු ආකාරය තමයි පසුගිය ජීවිත කාලේ මේ අනන්තස්ති දෙලා තියෙනවා. දිවට දැනෙන පස්ස අරමුණු කරගෙන යොහස කරේත්වා ඒ රස ආස්වාද කර කර ඒක නිසා මේ සත්‍යයක තෘෂ්ණාව නිසා රසය උපාදාන කරගෙන කන්න බව දැක්කපු ආකාරයේ ඒ වගේම කායත දැනෙන ස්පර්ශ නිසා ඒ ස්පර්ශ ආස්වාද කිරීම නිසා ඒක සංහායන් අල්ලාගෙන උපාදාන ඇති කරන විකාකාර ආකාර සංස්කාර ජනිත කරගත් ආකාරයෙන් පැහැදිලිව සමාධිමත් සිතින් බලන මෙන්න මේ ආකාරයෙන් මගේ චිත්ත ප්‍රවාහය එදා ක්‍රියාත්මක වුණා කියන. මෙතෙන්දී හිතවන්නේ මොකක්ද මේක දෙක මේ තුනක් අයක අපි ප්‍රකාශ කරලා සංඛාර කියන වචනේ විස්තර කරනකොට රූපං රූපස්ථාය සංකතං අවිසංකරණති කියලා. රූපේ උපාදාන කරගෙන රූපයෙන් ලබන සංස්කාරයක් කරනවා. අපි මේ ඇහැට තියෙන රූප සංකේතන සද්දාදී මේ රූප අල්ලාගෙන ආස්වාද කරන්නේ නැසේ පන්න දැක්වීම මොකක්ද ඒකට අර ඥානා ප්‍රකාශ කරපු රූපං රූපස්මාය සම්මන් සංකරණති රූපේන ලබා දෙන කර්මම මේ කන්න සංස්කාරන අභිසංස්කරණය කරනවා රැස් කරනවා යන්නේ කියන්නේ මේ රූපේ මහා එපාවෙච්ච දෙයක් මහා දුකක් ලබා දෙන දෙයක් කියලා අන්තිමේ කොට අවබෝධය රූපේ එපා එපා කියලා නම් දෙකෙන් බහනාකට එකතු වුණා නම් ඔහු අර අරූපාවචර සත්‍යය ඇති කරගෙන අරූපාවචර ලෝකවල උපදිනවා. වංශික කෙනෙක් කල්පනා කරනවා නම් මේ චිතනිකයි සියලුම දුක් ඇතිවන්නේ සිතේ පාසිතේ පාසිතේ පාමගේ සිතේ විරුද්ධ වීලාම යහපත් කියලා භාවනාවට නිරත වුණා නම් ඒ කරන්නේ ඒ කරපු කුසලයේ උපාක වශයෙන් හිත නැති කය විතරක් කියන අසන්න ලෝකෙ උපදිනවා. අර නාම රූප දෙකම අල්ලාගෙන උපාදාන කරගෙන කටයුතු කරපු නිසා කර්ම රැස් කරපු නිසා මේ නාම රූප දෙකම තියෙන මේ මේ මනස ලෝකේ වල දිව්‍ය ලෝකයේ අධි තිරිසන් ලෝකාවේ කාම ලෝකයේ උපදීන ලබනවා. සෝපාන ලෝකස්ථාය සම්මන් අනිසන කරන්ති රූපය අල්ලාගෙන රූපය උපාදාන කරගෙන රූපයන් ලැබෙන කර්ම රැස් කරනවා. මේක තමයි රූපයේ සම්බේ ඕක නිරෝධය ගැන කතා කරනකොට මේක වැඩි හොඳට කන් දීලා අහන්නට ඕන. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාරනවා වේදනං අභිනන්දති අපවත්ති අනුස්සාය සිත්තේ වේදනාව ආස්වාද කරනවා. වේදනාව හොඳයි හොඳයි කියලා ගන්නවා. වේදනාවෙන් පිටගෙන දැස්ගෙන සිටිනවා. එනම් වේදනාව ආස්වාද කරන විට වේදනාව හොඳයි හොඳයි කියලා අල්ලා ගන්නා විට අන්න එතකොට උපජ්ජන්ති නන්දි නන්දිය උපදිනවා. යා වේදනාය නන්දි උපස්සෝපාදාන යන වේදනාව කෙරේ ගන්න නන්දියක් හක්කේ දෙන ප්‍රශ්නාවක් ඇති වුණා නම් එවිට ඒක උපාදානයක් වෙනවා. සත්ෝපාදාන පත්‍යා ගෝබල පත්‍යා ධාති ධාති පත්‍යා දරහන සෝත පරිදේ දුක්ඛදෝනස්සපාස සම්භවಂತಿ මේක නියතත් සේවලත් දුක්ඛ සම්ලස්ස සම්බියෝති මෙන්න එලෙසින් වේදනාව ආස්වාද කිරීම නිසා ඒ තුළින් සත්‍යීය තෘෂ්ණාවක් ඇතිවීම නිසා මේ තෘෂ්ණාවේ ඇතිවීමේ ප්‍රතිඵලයක් වශයෙන් වේදනාව අල්ලනවා උපාදාන කරනවා ග්‍රහණය කරනවා වේදනාව අල්ලාගත් නිසා සත්ෝපාදාන පත්‍ය බහෝ එතන බව රැස් කරනවා කර්ම රැස් කරනවා කර්ම බව කායික ක්‍රියා කරනවා, වාචික ක්‍රියා කරනවා, මානසික ක්‍රියා කරනවා කරනවා. මෙන්න මේ පස්සේ බලන මොහොතේදී මේපත්ත අර වේදනා උපාදාන කරගෙන කරපු කර්ම දෙපත්ත ඒකේ ප්‍රතිලෝකාවක් වශයෙන් බවපත්‍ය ධාති ධාතිය ලබා දෙනවා ධාතිය දිනකොටම ජරාවක් වෙනවා මරණයක් වෙනවා ලෝකාකාර දුක් බහැට නිදිමිනට සිදු වෙනවා මේ සංසාර දුක්ඛය මෙලෙසින් ඇති වෙනවා දැන් මේකෙන් අත්ය කලින් අර හිත සමාධිමත් කරලා හැයක් දෙකක් මේ සමාධිමත් කිරීම හිත පවතිවා කියා අදිස්ථාන කරලා සමාධිය පසුගිය අධ්‍යක්ෂින් දෙස ආපසු කරී බැලීමක් කරනවා. මොකේ ආස්වාද කිරීම ලෙසින් මේ ආස්වාද කිරීම නිසා එනත පක්ෂී පිළ ප්‍රශ්නාවක් ඇතිව ආයේ ප්‍රශ්නාව නිසා උපාදානයේ මෙලෙසින් නැති වුණා ඒ රූපයේ මොහොතින් අල්ලාගත්තා මේ තුළින් මේ විදිහට කායික වාචික මානසිකයා කළා එය මරණ මොහොතේ සිදුවී පත්වනා නම් ජීවිතී විපාක වශයෙන් නැවත උපදිනවා නැවත දුක පහළ වෙනවා මෙලෙසින්ම මම අපේ ජීවිතේ පසුගිය කාලයේදී විශේෂයෙන්ම සුඛ වේදනාව ආස්වාද කරපු ආකාරය සිහිපත් කරනවා සමාන අගසත් සුඛ වේදනාවක් අරගෙන මෙන්න මේ සැප වේදනාව මම ආස්වාද කළා. මේ සැප වේදනාව හොඳයි හොඳයි හොඳයි කියලා වචනේ ප්‍රකාශ කළේ නැත්නම් සිතින් හෝ ප්‍රකාශ කළා දේවදති. මේ සුඛ වේදනාවේ ඉන්න විලකෙන බැසගෙන සිටි අනලසි මේ විදිහට සුඛ වේදනාවේ විලකෙන බැසගෙන සිටීම නිසා ආස්වාද කිරීම නිසා මම මේ සුඛ වේදනාව මෙලෙසින් උපාදාන කළා. මාතල මෙලෙසින් උපාදානයක් ඇති වුණා. මේ සුඛ වේදනාව මෙලෙසින් අල්ලාගත් නිසා මාතුල මේ විදිහට සිතේ සංස්කාර ගලාගෙන ගිය සිතුවිලි ඇති වුණා. මේ විදිහට මම වචන ප්‍රකාශ කළා මේ විදිහට මම වෙක්කාකාරී කායික ක්‍රියා සිදු කළා. මෙන්න මේ කියපු කාය සමාධි සමාධි ක්‍රියා මරණවතේ සිටින සිහිපත් වුණොත් මේ සිහිපත් වීම නිසා ඒ කන්න නිසා නැවත මම මෙලෙස උපදිනවා නැවත ඉපදීම නිසා ජරාව ව්‍යාධිය මරණය ශෝකය පරිදේය ආදී අනන්ත ප්‍රමාණ බුද්ධහට මට විඳින්නට සිදු වෙනවා කියලා සමාජයේ පසුගිය අධ්‍යක්ෂින් දෙස ආපසු හැදී බලා මේ බුදුරජාණන් වහන්සේ කියපු ප්‍රකාශය සමාජයේ ජීවිතය තුළ කෙලෙසින් ක්‍රියාත්මක වුණාද කියලා සමා විසින්න අවබෝධයක් ඇති කරගන්න තියෙනවා. ඊළඟට කාරණා ටිකක් ගැඹුරුයි. සංඥා අභිනන්දකේ අනුරාධිකයන් දුස්සාය ප්‍රතික්ෂේපී සංඥාව හඳුනා ගැනීම ආස්කාර දෙනවා. හොඳයි හොඳයි කියලා කියනවා සංඥාවේම දිලගෙන දැක්වෙන සිටිනවා. සත්‍ය සංඥා අභිනන්දකෝ අභිවද්දකෝ අනුසාර දිස්සතෝ උප්පජ්ජති නන්නේ මේ සංඥාව මෙතේ හොඳයි හොඳයි කියලා දිලගෙන දැක්වෙන සිටිනකොට ඒකේ සංඥාවක් සත්‍යීතර ප්‍රශ්නාවක් ඇති වෙනවා. යා සංඥාය නැති සත්‍යෝපාදාන මේ සංඥාව කෙරෙහි නැන්දිය කියන ඇති වෙනකොට ඒ ඇතිවීමම උපාදානයක් වෙනවා. සත්පුපාදානක් පත්‍ය බවෝ ඒ උපාදාන නිසා කර්ම බව රැස්වෙනවා. එලෙසින්ම අර කලින් කීපේම බවපත්‍ය ආදී භවයේ කර්ම බව රැස්වීම නිසා නැවතේ ජාතිය ජරාවාදී මහා දුක්ඛ සංග්‍රහව පහළ වෙනවා. ඒක මේ සත්‍ය කේවලස්සේ දුක්ඛ සංග්‍රහ සම්පූර්ණෝටි. මෙලෙසින් මේ දුක්වල නැවත නැවත ඇතිවන්නේ. මේ ගැන විශේෂ අවධානයක් යොමු කරලා අහන්න ඕනේ. අපි සංඥා කියන්නේ මොන දේවල් හඳුනා ගන්න එක. මේ හඳුනා ගැනීම නිසා මේ සංඥාවල ආස්වාද පිළිබඳව අල්ලාගත් නිසා ඒක අපි ආස්වාද කරගෙන නිසා මේ සංඥාව හොඳයි හොඳයි කියලා ගත්ත නිසා සංඥාව රැස් කරගත යුතුයි කියන දැඩි අවබෝධය අපි පිට තුළ තිබෙන නිසා සංඥා අපි අල්ලාගත් නිසා ඒක ආස්වාද කරගෙන නිසා මේ සංඥාව හොඳයි හොඳයි කියලා බස්ස නිසා සංඥාව රැස් කරගත යුතුයි කියන වැරදි අවබෝධය අපේ සිත තුළ තිබෙන නිසා සංඥාවම රැස් කරනවා. දැන් මේ තුනට මේ බලනකොට මොකදනේ සංඥා වලවල් රැස් කරන සංඥා සංඥාස්කාර සංගතම් අභිසං කරනවා. සංඥාව උපාදාන කරන සංඥාව ලැබෙන අනුමය රැස් කරන්නේ අනිත්‍යල කීකේ වේදනා වේදනාස්කාර කම්මං අභිසං කරනවා. වේදනාවල් ගැන වේදනාවම වේදනාව රැස් කළා කියන මේ කියන ධර්ම සංඥාවත් අරමුණු කරගෙන මේ සංඥාවම ආස්වාද කරගෙන ඒකේම දිලගෙන ධර්ම සංඥාවම ගොඩ ගන්නවා. ඉස්සන්නස්සයන ගහනස්සයනේ නිවන් යාම සඳහා නෙවෙයි ධර්මයන්නේ ග්‍රහණය කිරීම සඳහා සංඥාව ගොඩ ගැනීම සඳහා. මේක සම්ම සංස්කාර ලැබීම අපි නොයෙක් දේවල් ඉගෙන ගන්නවා. මේ ඉගෙන ගන්නේ අන්නේ සංඥාවේ තියෙන ගැටවල් මොහොතේ සංඥාව පිළිබඳ වැටහීම් අවබෝධයක් නැතිකම නිසා මෙසේ උපන්නාව ආස්වාද කිරීම නිසා අභිනන්දනය කිරීම නිසා පඤ්ඤාව කෙරෙහි උපාදානයක් ඇති වෙනවා සත්‍යයකට ප්‍රශ්නාවක් පන්නේ තියෙනවා මේ ප්‍රශ්නාව උපාදානයක් බවට පත් වෙන උපාදානෝ නිසාම දැනෙන තුනයි සමහර වෙලාවට ඒකාශකිය ඔය ජීවන ප්‍රතිපදේ පහලන්නේ කියන්නේ ඒක මානසික පිළිගන්න ඒක සමහරට මේ මේ කියන දේ වචනවල ප්‍රකාශ කරන සිටින් ඒක වාචික ඒ සිතන එක මානසික මේ කායික වාචික මානසික ක්‍රියා සිදු කරන බව රැස් කරනවා මේවා මරණ මොහොතේ සිහිපත් කරන නැවත ඒකාන්තයෙන් ජාතික පාටි පපසන්ති ජාතික පාටිට ඇදලා දානවා ජාතික පාටිට ඇදලා දානවා කියන්නේ දැන් මට කතා මේ යවතිය මරණය සෝකාදී සියලුම දුක්බඩ නැවත පහළ වෙනවා මේ විදිහට මේ දුක්ඛස්කන්ධේ පහළ වෙන්නේ නැති වෙනවා. මේ සංඥාව හැමදාම සාදු කරන්නේ අභිනන්දනය කරන්නේ හොඳයි හොඳයි කියලා දීලගෙන සිටින්නේ. මේ හොඳට අහගන්න. අපි ඊයේ ඉස්සර දැකපු රූපයක් දැන් සිහිපත් කරනවා. අන්න ඒ ලස්සනයි යන්නේ ලස්සනයි යන්නේ හොඳයි යන්නේ සුඛයි යහපත් යහපත් මේ ආදී වශයෙන් මේක අපි ආස්වාද කරනවා. දැන් අතීතයේ දැකපු දෙයක් අතීතයේ අහපු දෙයක් අතීතයේ දැනග බඳසුවඳක් අතීතයේ දුවට දැනෙන රසක් අතීතයේ කායයෙන් දැනෙන ස්පර්ශයක් අරමුණු කරගෙන දැන් අපි ඒක ආස්වාද කරනවා. අනේ හොඳයි හොඳමත් දෙයක් මම ගබ්බෝයි කියන දැන් ඒක අපි අභිවද කරනවා. අභිවද කියන්නේ ඒක ගැන හොඳයි හොඳයි කියලා ප්‍රකාශ කරනවා. කටින් ප්‍රකාශ නොකලත් සිටින්. ඒ කියන්නේ විලබෙන් සිටින මේක මොනවද කියන්නේ? කලින් දැකපු රූප සත්‍ය ගන්ධ රස පොට්ටබ්බ සිතට ඒක ආස්වාද කරන්නේ ඒක පිළිබඳ දෘෂ්ටි සංඥා කලින් දැකපු රූප දැන් නැහැ සංඥාව පස්ස දැන් නැහැ කලින් දැකපු ගඳ සුවඳ නැහැ රස නැහැ කයට දැනෙන පොට්ටබ්බ දැන් කිසිවක් නැහැ අපේ සිත තුළ තියෙන සංඥාවක් පමණයි ඒක ඒ සංඥාවයි මෙලෙසින් ආස්වාද කරන්නේ අපි නන්දනය කරන්නේ ඒක තේරුණාද? දැන් අපි හිතමු අනාගතයේ දකින්නට ලැබෙන රූපයක් ගැන හිතේට අපි සතුටු වෙනවා. එහෙම කරන්නත් පුළුවන්. අනාගතයේ අහන්න ලැබෙන සත්‍යයක් ගැන හිතේට අනාගතයේ ලැබෙන ගනුසුවයක් ගැන හිතේට ආත්මයක් ගැන හිතේට කායද දැනෙන නිදී විදිහට ස්පර්ශමට ලබා ගන්නට පුළුවන් කියලා හිතේට දැන් ඒක ආස්වාද කරනවා. මේ මොහොතේ මොනවද කියන්නේ? අනාගතයේ ඇතිවෙන රූප සත්‍ය ගන්ධ රස පොට්ටබ්බ ධම්ම කෙරෙහි අපසිත තුල වර්තමානී සංඥාවක් ඇතිවෙනවා. මේ සංඥාවයි අපි ආස්වාදය කරන්නේ. මේ සංඥාවයි හොඳයි හොඳයි කියලා අපි අභිනවමී කතා කරන්නේ. මේ සංඥාවෙන් ඉඳගෙන සිටින්නේ. මේකේ සාමාන්‍ය ගැඹුරු කතාවක් පැහැදිලි අනුමෝදය මේ සඳහා ගත කරගත යුතුම වෙනවා. මේක තේරුණාද? දැන් වර්තමානයේදී වෙන රූපයක් අරගෙන ආස්වාද කරනවා. හොඳයි හොඳයි කියලා කියනවා. ඒකේ මුලගෙන සිටිනවා. මේක මොකක්ද අපි ආස්වාද කරන්නේ? අපි හිතමු කවම හොඳ ලස්සන රූපයක් කියලා. අමුතේ ප්‍රමාණය කරන්නට වෙන ආස්වාද කරන්න බෑ. අපි යන්නේ ආතිකයෙන් විස්තර කරන ආකාරයට සංදී විරෝධය කරලා නිර්වාණය අත්දකින්නට. දැන් ඊළඟට කියන්න බුදුරජාණන් වහන්සේ කොහොමද? ඊළඟ කොහොමද? ඕ විඥානං අභිනන්දති අභිවදති ලෝකාය සිත්ති. සමාගේ සිතත් සාධාරණ කරනවා. හොඳයි හොඳයි කියලා කියනවා. ඒ කියන දැකගෙන සිටිනවා. සත්‍ය විඥානං අභිනන්දතෝ අභිවදතෝ ලෝකාය සිත්තෝ උප්පජ්ජති නන්නේ. හොඳයි හොඳයි කියලා කියනවා. ඒ කියන දැකගෙන සිටිනවා. සත්‍ය විඥානං අභිනන්දතෝ අභවදතෝ අද්වෝස්සාපිතතෝ උප්පජ්ජති නන්දි මේ විදිහට කරනකොට ශක්තිය කියලා සුත්නාවක් ඇති වෙනවා යා විඥානස්ස නන්දි සම්පාදානං විඥානං යම්පිති ශක්තිය කියලා සුත්නාවක් ඇති වෙනවා ඒකම උපාදාන කියනවා සත්‍ය උපාදානක් පත්‍ය භවෝ ඒකෙන් නම් කර්ම බව රැස් වෙනවා භවපත්‍යා ධාතී ජාතපත්‍යා දරණන්නා සුඛ පරිදේව දුක්ඛ දෝමනස්සපාය සම්බන්ති ඊනිසත් ජීවනස්ස දුක්ඛක්ඛන්දස්ස සම්දේව හෝති ඒක නිසා අර භව සක්න භව මරණ මොහේ රත්නාන නැවතේ ධාතී ගෙනදී නැවත ජරාව ව්‍යාධි මරණය ආදී අනන්ත අප්‍රමාණ දුක් ගැටි ලබා දීමේ මේ කියපෝ මේ සංස්කාර දුක්ඛස්කන්ධයේ ඉනතින් ජනිත කර දෙනවා ඇති කර දෙනවා මේ සිත ආස්කාර කරනවා මේක ඉතාමත් නපුතාමත් දෙයක්. අපේ සිත තමයි ආස්කාර කරන්නේ යම් කිසිවක් නෙවෙයි. අපි මුලාවට පස්සලා තියෙනවා රූප ආස්කාර කරනවා, ශබ්ද ආස්කාර කරනවා, ගන්ධ රස පොට්ටබ්බ මේක ආකාර දේවල් බාහිර ලෝකේ, අභ්‍යන්තර ලෝකේ, සමාන ලෝකේ ඔක්කොම ආස්වාද කරනවා කියලා අපි මුලාවට පස්සලා තියෙනවා. බාහිර රූප තමයි මා ආස්වාද කරන්නේ බාහිර සත්‍යයක් තමයි බාහිර බඳකෝදක් තමයි මේ ආදී වශයෙන්. අපි එදා ප්‍රකාශ කළා මේ තුමාසයන්ට කැටි මේ රූප නිමිති නැත, රූපාරම්මන නැත, සද්ධාරම්මන නැත, ගන්ධාරම්මන නැත, රසාරම්මන නැත, පොට්ටබ්බාරම්මන නැත කියලා. පැහැදිලි ප්‍රකාශයක් අපි කළා මේ ආයත මතකයේ. මේ රූපාරම්මන නැති කියලා කියන්නේ රූපාරම්මන නැහැ කියන අදහස නෙවෙයි අපේ සිත තුළ මේ රූපයක් අරමුණු කරගෙන සිතක් පහළ වුණේ නැත්නම් ඒක අපට කිසිම රූපාරම්මණයක් නොවන නිසා පත්‍රාගමන නැත කියලා ප්‍රකාශ කරන අනුසුචියක් නිසා නෙවෙයි මොකෙයි කොච්චර ශබ්ද තිබුණත් මේ ශබ්ද අරමුණු කරගෙන සිතක් අපේ සිත තුළ පහළ වුණේ නැත්නම් මේවා කිසිම සද්ධාගමනයක් බවට අපකේ අපගෙන කල්පනා කරනවා නම් සිදුවා ලැබෙන්නේ නැහැ ඒක කිසිම සද්ධාගමනයක් බවට පත්වන්නේ නැහැ මෙලෙසින්මයි ගන්නවා. අපි මේ බාහිර ලෝකේ ගැන අල්ලාගෙන මෙලෙස් ආකාර සිතිවිලි ඇති කරගන්නවා. ඒ සිතිවිලි අල්ලාගමයි ආස්ථාර කරන්නේ. ඒ සිතිවිලිමයි අපි උපාදාන කරන්නේ. ඒ සිතිවිලිම උපාදාන කරගෙන මෙලෙස් ආකාර වෙනස් සිතිවිලි කරන්නේ. කායික ක්‍රියා කරනවා, වාචික ක්‍රියා කරනවා, මානසික ක්‍රියා කරනවා, සත්ූපාදාන සත්‍ය බව. මේ කායික ක්‍රියා කරනකොට, වාචික ක්‍රියා කරනකොට, මානසික ක්‍රියා කරනකොට සිදුවන්නේ චේතනාපච්චය මොකක්ද? ඔක්කොම කියන්නේ චේතනාව ප්‍රමුඛ කරගෙන ඉන්නේ කන්න කතා කරන්නේ. ඔක්කොම මේ සමාධියේ සිටින්න සිතක් පහළ වෙවි පහළ වෙවි යන හැර සිත තුළ සිතක්ම පහළ වෙවි යන හැර නිමිති වෙන දියක් යනවා. මේ පස්සේ හරියට දකින්නවා නම් අපි දෙතෙක් කන්නේ පැහැදිලි පරිදි සිටියේ පුරුදු කරගන්න. අපි මේ මුලාවනේ කුමක් සඳහාද? ඇති ඇති නැති නැති යන චිත්ත ප්‍රවාහය. සිතිවිලි මායාවක් සිත් වෙලා. මේකත් කලින් අත්දැකලා නම් මේක අරගෙන අපි උපාදාන කරගෙන කර්ම රැස් කරන ජාතිය ජාතිය කියන්නේ මේ සංස්කාර මුතිය නැවත නැවත මෙලෙක කොච්චරනම් මෝඩකමක්ද කියලා අපට අවබෝධ වෙනවා. අර කලින් කිව්වා සමාධිමත්කමක් ඇති කරගෙන ඒ සමාධිමත්කමෙන් යුතුව රූපේ ආස්වාද කරන ආකාරයේ වේදනා සංඥා සංකාර ආස්වාද කරන ආකාරයේ දැක්ක පරිදිම මේ විඥානයේ ආස්වාද කරන්නේ විඥානයේ ඉන්නේ මේ ඒකෙන්නේ අපේතික ප්‍රශ්නාවක් ඇති කරගෙන ඒ කුලෙන් උපාදානය කරන කර්ම බව රැස් කරගෙන මේ කර්ම බව නැවත සිල්පත් වීම නිසා මනෝමතේ නැවත ධාතී කෙනෙකුගේ සංස්කාර දුකට අපි පස්සන ආකාරය බලන්නට ඕන. බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කළාට නෙවෙයි මේක මෙන්න මේක සිදුවන්නේ මේක මෙන්න මේක දැන් සිදුවන්නේ මේක මෙන්න මේක පස්සුවට සිදුවන්නේ. අයංකෝ ගයං මෙච්චරේ රූපස් සමුදයෝ අයං වේදනාය සමුදයෝ අයං සංඥාය සමුදයෝ අයං සංඛාරණ සමුදයෝ අයං විඥානස්ස සමුදයෝ බුදුරජාණන් වහන්සේ මේ කර්ම ටික ප්‍රකාශ කරලා මේක තමයි මහණෙනි ලෝකයේ ඇතිවීම හේතුව මේකයි වේදනාව ඇති වෙන ගැන කාරණාව මේකයි සංදේ ඇති වෙන හේතුව මේකයි මේ මේකයි සංඥාව ඇති වෙන හේතුව මේකයි සංස්කාර විඥානයේ වෙනදෙන හේතුව කියලා ප්‍රකාශ කළා. එතකොට මේ දැන් පැයක් පමණ කාලයකට වුණා අපි කතා කළේ රූප සම්පේ වේදනා සංවේ සංඥා සංවේ සංඛාර සංවේ විඥාන සංවේ කියන මේ පංචස්කන්ධ භූතයේ ඇතිවන ආකාරය පිළිබඳ විස්තරයක්. පාරෝමිත වශයෙන් අත්දකින්නට පුළුවන් විස්තරයක්. මේක සමාධිමත් සිටින මොකව සමාධියේ පසුගිය අධ්‍යක්ෂයන් පාදක කරගෙන මෙලෙසින්ම මේ සිදුනා සිදුවූ ආකාරය අපි පැහැදිලිව අත්දකින්නට පුළුවන්. භාවනාව ස්වයං ඊට පස්සේ මේකේ නිරෝධය ගැන කතා කරන්නේ. එක කාරණාවක් තියෙනවා ඒක ධනසාර නම් කාරණාවක් න්යායට හිතා ගන්නත් පුළුවන් කාර්ය ප්‍රමාණයක් නැති නිසා. බුදුරජාණන් වහන්සේ වදාළන්නේ කෝච පිටුවේ රූපස්සලය අස්තංගමෝ වේදනා කෝ වේදනා අස්තංගමෝ කෝ සංඥා අස්තංගමෝ කෝ සංකාරණ අස්තංගමෝ කෝ විඥානස්ස අස්තංගමෝ මහණෙනි රූපේ නිරෝධයේ සමබ්ද වේදනාවේ නිරෝධයේ කවරක්ද? සංඥා නිරෝධය කියන්නේ කොමකටද? විඥාන නිරෝධයේ නාම මේ ඊළඟට සංස්කාර නිරෝධයේ මේවා මොනවද? මෙලෙසින් විමස දැන් බුදුරජාණන් වහන්සේ විස්තර කරනවා මේ ආකාරයට. ඉදපිස්සේ දික්ඛු නාභිනන්දති නාභි වදති නාජ්ජෝස්සාය චිත්තති සත්‍ය නාගනන්තෝ නාගයන්තෝ නාග්‍යෝසායතිකතෝ මේ විදිහට මේ අභවන්නට මේ ආසනී මහණෙක්කෝ යෝගාවචරෙක්කෝ නාගනන්දිත නාගයන්ත නාග්‍යෝසායතිකතෝ හොඳයි හොඳයි කියලා කියන්නේ නෑ ආස්වාද කරන්නේ නෑ දිලදෙන සිතුන්නේ නෑ කීක නාගනන්දිත නාගයන්ත නාග්‍යෝසායතිකතේ කොහොමද මෙතනට ආස්වාද කරන්නේ හොඳයි හොඳයි කියලා ප්‍රකාශන කරන්නේ කුමක්ද මේ කුමකද නැතිනම් මෙලගෙන නැතිනම් අනිත්‍ය පුකරණ පහමයි ලෝකනා නන්දනා ගතිමා දෝසාය තිස්සති මේ කියන්නේ හොඳට සමාධියට ලබගන්න ඕන මේ කියන්නේ අහලා හොඳට ප්‍රාණමත් වල හේතුනේ මොන වෙන මතියක් එන්නේ රූපන් නාමිනන්දති නාජවත සිනාජෝසාය තිස්සති මේ රූපය ආස්වාද කරන්නේ අපි අය වගේ හොඳයි හොඳයි කියලා ගන්න රූපේ ඉරගෙන දැකගෙන සිටින්නේ නැහැ. මොකදවම මේකට ඇතුල් වෙනවා ශබ්දක්, ගන්ධයක්, රසයක්, කයට දැනෙන ස්පර්ශයක් කියන ඔක්කොම දානවා. මෙලෙස සත්‍ය රූපං අදිලස්සතෝ අනුවදතෝ අනිත්‍යතාවය දික්කතෝ මේ රූපේ කෙරේ දෙනස ඉරගෙන දැකගෙන ආස්වාද නොකරන සිටින විට මේ හොඳයි හොඳයි කියනවා කියන්නේ නැතුව සිටින විට යාදාතේ නන්දි ආනිරුද්ධති ඒකයි වැඩක රූපේ කියන්නේ යම් මාර්ගය සත්‍යය කියන ප්‍රශ්නාවක් තියෙනවා නම් සා නිරුද්ධති ඒක විරුද්ධ වෙනවා නැති වෙනවා උපදින්නේ නැහැ එතකොට ඒ රූපේ කියන නන්දිය නැති වෙනකොට නන්දි නිරෝධා උපාදාන නිරෝධෝ උපාදානයක් ඇතිවන්නේ නැහැ. උපාදාන නිරෝධා භව නිරෝධෝ උපාදාන නිරුද්ධ වීම නිසා කන්ද බව නිරුද්ධ වී යනවා. භව නිරෝධා ධාතු නිරෝධෝ ධාතු නිරෝධා ධර්මනිසෝක පරිදි දුක්ඛෝන සුපායාස නිරුච්ඡන්ති මුල මේසත් කියන ලක්ෂ දුක්ඛ සංලක්ෂ නිරෝධෝ හෝති. අර උපාදානය සැකනේ නැති නිසා කර්ම බව දැක්කේ කර්ම බව නැති නිසා ඒක ඇතුළු කරගෙන නැවත ධාතියක් ගෙන දෙන්නේ ධාතිය ගෙන දෙන්නේ නැති නිසා ජරා ව්‍යාධි වගේ අනන්ත ප්‍රමාණ දුක් හැද ලබා දෙන්නේ ඒ කියන්නේ මේ දුක් නිරෝධය මේ සංසාර දුක්ඛේ නිරුද්ධ වෙනවා එතකොට ඕක සත්‍ය ගංගාවක් පොට්ටක් වගේ කියලා කඩන පහදන මේක අදාළයි. මේකෙන් මත සමාධියක් තියෙනවා කලින් කියවා තේම අතීත අධ්‍යයනයෙන් පාඩක කරගෙන දුක් ආස්වාද කරමින් ඒකේ බුදුන්ගේ වූ ආකාරය කලින් දකින. මේක දැක්කාට පසු දැන් හිතෙනවා දැන් බලනවා මේ රූපය අපි ආස්වාද නොකළා අභිනන්දනය කියන්නේ හොඳයි හොඳයි කියලා දැක්කේ නැත්නම් කීයේ නැත්නම් ඒකේ නිරදන නොහිතියානම් මේක පිළිගනි නාන්දියක් ඇති වෙන්නේ නැහැ සක්‍රීතික ප්‍රශ්නාවක් කියන්නේ. මේ රූපයේ කෙනෙක් නැලත ශක්තිය පිට තෘෂ්ණාවක් ඇති නොවන මේ රෝගියේ අමම උපාදාන කරනවා. මේ රෝගියේ මෙලෙසින්ම උපාදාන මුසලාන අර මගේ පිට තුළ පහළ වෙච්ච කර්ම සංස්කාර එකක්වත් ජනිත වෙන්නේ නැහැ. කායිකවත් වාචිකවත් මානසිකවත්. මේ කර්ම බව එකක්වත් සිදු නොවෙච්ච නිසා ඒ රූපේ ඇතුළු කරගෙන මරණ මොහොතේ කිසිම දෙයක් එන්නේ නැහැ. කර්ම බලයක් නෙමෙයි. මේ කර්ම භාවය නැති නිසා නැවත මේ රූපේ ඇතුළු වෙන ධාතියක් අපට දෙන්නේ නැහැ නේද? ජරාලිය ආදී ආදී කිසිම දුකක් ඇති කරගන්නේ නැහැ නේද? මේක දුකේ කෙලවරේ දුකේ කෙලවරේ. මේ රූපය ඇතුළේ නැති දුකේ කෙලවරේ. එනකොට හිතන්න පුළුවන් අපිට නවුද්ද පිට රූපයක් එක කිසිම විදිහකට ඇති කරගන්න පුළුවන්. ඒ කියන්නේ කොහොමද කියන්නේ ආස්වාද කරන්නේ ඒක බලගෙන සිටින්නේ. ඊට පස්සේ ඒක කියලා පරිමේතුන් නිසා හෝ රෝතේ හොඳයි හොඳයි ලස්සනයි ලස්සනයි අක්ෂලාවක් අක්ෂලාවකින් හරියට ඒක ආස්වාද කරන එක හොඳයි කියලා කියන එක ගිලගෙන සිටිනවා. ඔන්න ඔයාට සංස්කාර වෙනවා. අර ඒක හොඳයි හොඳයි කියන්නට ඉස්සෙල්ලා කිසිම කර්ම සංස්කාරයක් නොආකාරයේ දකින්නට පුළුවන්. ඒ රෝතේ ආස්වාද කරගෙන හොඳයි හොඳයි කියන සුළු කර්ම සංස්කාරය ඇතිවෙච්ච ආකාරයෙන් අපිට දකින්නට පුළුවන්. කලින් තමයි දැකලා තියෙන රූපේ මනස ගන්න දැක්කා. කිසිම ආස්වාදයක් ඇති නොවෙච්ච නිසා කිසිම හොඳයි හොඳයි කියන හැඟීමක් ඇති නොවෙච්ච නිසා ඒක කෙරේ කිසිම නන්දියක් සබ්බිතේ ප්‍රශ්නාවක් මෙතන ඇතුළත් නෙමෙයි. ඒ නන්දිය ඇති නොවන නිසා ඒක උපාදාන දෙයක් නෑ. ඒ උපාදාන උපලෙස්සා අනුභව රැස්ලෙත් නෑ. ඒක නිසා ඒක රූපේ නිසා කවදාවත් ජාති දරාවක් රූපයක් ඉන්නේ නෑ. මතුව සමාජයේ සිටින මේ කොහොමදයි කියන කතාවට පසුව මෙන්න මේ විදිහට සංකීර්ණ ප්‍රශ්නාවක් ඇතිවන මේක පාරායන කළා ඒ තුළින් පරිවර්තන මෙන්න මේ විදිහට නැවත නැවත ගාස්නේ කියන එක. මේක භාවනාවේ අපි අත්දකින පසුගිය අත්‍යකයෙන් පාදක කරනවා. නැත්තම් තමා කලින්ම රූපයක් උපාදාන කරගෙන ඒ කියපෝ සංකීර්ණ ප්‍රශ්නාවේ තීත්‍යාකාරයේ උපාදානීය තීත්‍යාකාරය, කර්මවැදී තීත්‍යාකාරය දැකලා මේක ඒ රූපේ මං කිසිසේත්ම ආස්වාදනය කළා නම් දැනීම මාත්‍රයෙන් නැති වුණා මත වුණා නම් ඒක හොඳයි හොඳයි කියලා දැක්කේ නැත්නම් මේකේ ඉලගෙන සිටියේ නැත්නම් මේ කියපෝ අර නන්දිය ඇති වෙන්නේ නැහැ. ඒ නන්දිය ඇතුලේ නැතිනම් ඒක උපාදාන කරන්නේ නැහැ. උපාදාන කිරීම තිබුණා නම් උපාදාන කිරීමක් සිදු වෙන්නේ නැත්නම් මාගේ මනෝ සිත තුළ තිබෙන කර්ම සංස්කාරයක් පැත්වන්නේ නැහැ නේද? ඒ නිසා ඒ භවයක් වෙනදෙන කිසිම දෙයක් නැති කියනවා නේද? මිනිසින් නේද මේ දුක නිරතවිලා. මේක සමාධි අධ්‍යක්ෂින් තුළින්ම හොඳ සමාධිම සිටින් කියනකොට මම කියව වචන ටික ගැන ඉතාමත් ගැඹුරු පැහැදිලි අවබෝධයක් ඇති වෙනවා. ඒක මුදලට කල්පනා කරලා හිතන මතල බලන්නට ඕන. ඊළඟට ඉතා කිසි කරන දේශනාව දැන් කාලේ කියන නිසා ඊළඟට මොකද්ද? වේදනාවල නාමයන්ද නාමවල නාමවල කායිකයෙන් සත්‍ය වේදනා අනුබලන තවට ගන්න ජාතය චිත්තෝ යා වේදනාය නම් දීපා නිරුච්චති බුදුදානන් මාතේ දෙකම දානවා වේදනාව ආස්වාද කරා ඉස්සෙල්ලා මේ දීප වේදනාව අපි උදාහරණයක් ගමු. මේ වේදනාව ආස්වාද නොකළා නම් හොඳයි හොඳයි කියලා දැක්කේ නැත්නම් වේදනාවේ විදකට තිබියේ නැත්නම් මේ වේදනාව කෙරෙහි කිසිම තෘෂ්ණාවක් ඇතිවන්නේ නැහැ නේද? කලින් දෙයට ඇති වුණා මේ වැඩ අපේම සිතුම් ඇති කරගත්තු ආස්වාදය නිසා ඒ ආස්වාදය අපි අයින් කළා නම් මේක කෙරෙහි කිසිම වේදනාවක් කෙරෙහි සංහාවක් හෝ සංජානනයක් හෝ ඇතිවන්නේ නැහැ නේද? ඒ නන්දිය නැති වුණා නම් මේ වේදනාව අපි මෙලෙසින් සාමාන්‍ය කරන්නේ නැහැ නේද? එලෙසින් ගාහණේ උපාදානයේ මොකදාන වේදනාව මේ වේදනාව අල්ලගෙන විස්කාකාරම් කර්ම රැස්වීමක් සිදුවන්නේ නැහැ නේද? ඒ කර්ම රැස්වීම සිදු නොවන නැවත ජාති ජරා ආදී ශෝකයන් විඳින පස්සේ සත්‍යපස්ම ඇදෙන්නේ නැහැ නේද? මේක තමයි දුර්ගතිය නේද? මෙන්න වේදනාව මෙන්න ආස්කාර කිරීම මෙන්න ආස්කාර කිරීම නිසා උපාදානය මෙන්න කන්න බව ඒ කන්න බව දා වේදනාව එතකම ආස්කාර කළාන උපාදාන කළාන කන්න බව නැතිව දැස්නෝන ආකාරය දකින්න ඒ තුන මේ මොක විරුද්ධ වී යන ආකාරය දකින්න දැන් මේ සමාන්‍ය අධ්‍යක්ෂක පසු මේ කරගෙන යනවා ඊළඟට සංඥා මේක විස්තර කරන්න අවශ්‍ය නැහැ මොකද මේ අනුසාරයෙන් මේ ඇයි හිතන්න පුළුවන් සංඥාව කලින් කීවා තේන ලෙස නැති ආස්වාද කළා අභිනන්දනය කළා ඊළඟට දැසගෙන සිටියා මේ සංඥාවේ විදගෙන දැසගෙන සිටීමක් නොතිබුණා නම් කෙලෙසින්වත් මේ පිළිබඳව දුෂ්ණාවක් ඇතිවෙනවා සත්‍යයේ දුෂ්ණාවක් නන්දියක් ඒ නන්දිය පහළ නොවන මේ නන්දිය නිසා උපාද පහළ නොවීම නිසා කෙලෙසින් නම් උපාදානයක් ඇති වෙනවා උපාදානයක් ඇතිවන්නේ නැහැ මේ උපාදානය ඇති නොවීම නිසා කිසිම වස්තුවක් ඇතිවන්නේ නැහැ මේ කර්ම බව මුලින්ම නිසා ඉරිකොලියම සීවේදනාව තුළින් නැවත ධාතිය ගෙනෙන්නේ නැහැ නේද? ධාතිය ගෙන නැති නිසා ජරාගේ ආදි මරණ ආදී ශෝක පරිදේ දුක් දෝමන ස්වභාව ආදී දුක් සහගත ඇතිවන්නේ නැහැ නේද? ඊළඟේ තත්ත්වයේ තියෙනවත් දුක්ඛ සංලස නිරෝධෝ හෝති. මේ සුඛේ නිරෝධයේ මෙලෙසින් නේද සිදුවන්නේ. සමාගයෙන් අධ්‍යක්ෂණය පාදක කරගෙන ඒ මෙලෙස බලනවා. ඊළඟට ඔව් සංස්කාරය. අර කලින් කියවා මේ තියෙන සංස්කාර ආස්වාද කියන තුලින් ඒ කියපු ධර්ම පහළ වූ ආකාරය දැකලා මේ සංස්කාර ආස්වාද නොකළා නම් මේ දෙයට ඒකේ කිසිම මොකද කියන්නේ? නාමයක් ඇතිවන්නේ නැහැ. සත්‍යයේ ප්‍රශ්නාවක් ඇතිවන්නේ නැහැ. දෙවිත උපාදාන නැහැ. උපාදාන නැති විට කාර්ම භවනේ අන්නතම නැති විට ධාතියනේ ධාතිය නැති විට එතන තමයි දුකේ කෙලවර. තේරුණාද? ඊළඟට විඥානය. විඥානයකත් ඒ ආකාරයෙන් මෙහෙම හිතන්න තෝරන විඥාන උපාදාන ලකලාන ආස්වාද ලකලාන. විඥානයේ නියමකත්වය අවබෝධ කළා නම් මේ පිළිබඳ කිසිම සංහාවක් ඇතිවන්නේ නැහැ. මේ විඥානයේ තම ඔක්කොම සංඥා ගොඩ කියලා තියෙනවා. ඒකේම තියෙන ආගන්තුක ධර්මය විඥානයේට පරිපාලනයේ ඇතුළේ ධර්මයක් නේ. අල්ලන්නේ මම කියන විදිහමයි කන්නාවයි මොනවාරි ක්ලේශ ධර්ම කියනවනම් ආගන්තුක උපක්ලේශ. ආගන්තුකේ උපක්ලේශෙහි නේද? පංචේ ස්තම්භ. සැහැතින් තියෙන ආගන්තුක ප්‍රමිතියට. මේ විඥානයේ මෙලෙසින් අපි සත්‍යයේ ප්‍රශ්නාව නොගත් කාණන් උපාදාන මෙලෙසින් යටවන්නේ මෙලෙසින් උපාදාන ඇති වුණා නම් මේ අයුරේ කන්නරස් ගන්නෑ මේ ආකාරයෙන් කන්නරස් නුරා නම් මෙලෙසින්වත් ජාතිජල ආදී ගින්දරක් ඇතිවන්නේ නැවත මෙන්න මේ විදිහට අපි බලනවා දැන් කරන්නේ කුමක්ද සමාධිමත් සිතක් ඇති කරගන්නවා පැය දෙකක් ඇතුළත මේ සමාධිය පවතිනවා කියලා අධිස්ථානයක් වෙනවා මේ සමාධිමත් සිතේ වෙන විසුවල සමාගයේ පසුගිය ජීවිතයේ අත්දැකීම් ඇතුළු කරගෙන රූපාදී ධර්ම ආස්වාද කිරීමෙන් අරකේත දාන ශක්තිය තුළ දොස්නා පාදාන කම්ම ප්‍රවාදී දැසි ජාතිය ගැන දෙන ආකාරය සිදු වූ ආකාරය අත්දැකීම. පසුගිය අත්දැකීම් තුළින් විශේෂ කරුණාවට වේදනාවට විශේෂ තැන දීලා කටයුතු කරන්න ඕන. ඊට පස්ව ඒවා සිත් නෝවාන මේ අන්මාල ආස්වාද නොකළා නම් මේ රූපාදී ධර්ම ඒකලින් උපාද අර සීපෝ හත්කේ දුක්නාවාදී විදෙරීව උපාදාන කර්ම බව විදෙරීව ධාතු විදෙරින්නේ නැහැ නිද්දමිය නාමයේ දුක සද්දතේ මේ ධර්ම මෙලෙසින් ක්‍රියාත්මක වෙනවා මේ බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරපු ධර්ම සම්පූර්ණයෙන්ම සාධිත්‍යක මේ ජීවිතයේ අර්ථකථනය තුළ මෙලෙසින්ම තිබෙනවා. මේක අපි ඒ ආකාරයෙන් දකිනවා. භාවනාවේ සමාධිමත් පිටුපිටින්. දැන් අපි පරිභාවනයේ මේ අතීතනාමත ගැන කල්පනා කළා. මේ සංඥාවල කතා කරනකොට සංඥාවල සිටිනකොට ඒ වගේම විශේෂයෙන්ම පසුගිය අධ්‍යක්ෂක පාඩක කරගෙන මේවා සිදු කළේ කියන එක. මේක හරියට දැක්කාට පසු වර්තමානයේට බලන. මේක හොඳට මතක තියාගන්න. වර්තමානයේ බහලා දැන් මම රූපයක් පාස්කාර කරනවා. එතන රූපේ කියනකොට තේරෙන තමන්ගේ ඇඟ තමයි. හරියට. මානව රූප මේ වෙනකොට මුතුන් දිගින් යන නිසා ඕනෑම බාහිර රූපයක් ගන්නවා නම් වඩා සුදුසුයි. මේක ඔන්න මම දැකින ආස්වාද කරන අනියට මෙන්න එතකොට මේක ඇති වෙනවා නේද මේ ආකාරයේ මේ රූපයේ කොටස් විතර ප්‍රශ්නාව. වර්තමානයේ මේ ප්‍රශ්නාව ඇති වෙන නිසා දැන් මගේ සිත තුළ මේ වාසාවේ උපාදානයක් ඇති වෙනවා නේද? මේ උපාදානය නිසා දැන් මගේ සිත තුළ නිවෙන්නේ චිත්ත සංස්කාර ගැනීමක්. අන්නබාරක් වීමක් වෙලා නේද? මේක මරණ මොහොතේ දුනා නම් සීපත්තනාන නැවතනේ ධාතියක් නේද ගෙන දෙන්නේ පරාමරණයක් නේද අපපත්වන්නේ. ඔබට නේද නැවත වැටෙන්නේ. ඉවනේම සංකීර්ණ සා වේදනාවට බලනවා. වර්තමාන වේදනාව ආස්වාද කරනවා ඒ ප්‍රමේයයේ කීප ධර්ම පහළ වෙනවා. ඒ වගේම සංඥාවලට සංකාරවලට විඥානවලට වෙන වෙනම වෙන වෙනම වෙන වෙනම බලනවා. අතීතයේ බලනකොට ඉගෙන පැහැදිලි අවබෝධයක් අත්දැක්වාට පසුව මේ වර්තමානීය පවත්නාව සමාධි පංචස්කන්ධ ලෝකයේ ආරම්භ කරගෙන අවශ්‍ය නම් බාහිර ලෝකත් අල්ලන්න පුළුවන් මේ සියලු ධර්ම දෙලෙස් පිළිවෙත දෙපාරක් වෙනවා කියලා බලනවා. දැන් මේක දැක්කාට පස්සේ සමාගයේ ලෝකයේ මෙලෙසින් මම කියලා හරි මගේ කියලා හරි හොඳයි කියලා හරි ලස්සනයි කියලා හරි කවර ආකාරයකින් හරි ආස්වාද කරනවා මේ ආස්වාදයේ කියන එක උදේටම දෙන්නේ. මේ ආස්වාදයේ සම්පූර්ණයෙන් මගේ සිිතේ අයින් කළා. මේ මගේ ලෝකයේ කෙරෙහි මේ බාහිර රූප කෙරෙහි තියෙන ආස්වාදයේ කටුට මේක නිලගෙන සිටින මේක හොඳයි හොඳයි කියන හැඟීම සම්පූර්ණයෙන්ම මෙලෙසින් අයින් කළා නම් දැන් අනේ මේක මොකක්ද කියන නුස්තිය. සත්‍යීය ප්‍රශ්නාවක් නෙවෙයි. ප්‍රශ්නාවක් නැත්නම් ඉතන අල්ලා ගැනීමකුත් නෙවෙයි. අල්ලා ගැනීමක් නැති වෙනකොට කිසිම බල කරුණාවක් තියෙනකුත් නෙවෙයි. අනුභවයෙන් කෙනෙකුට දැන් මොනකොට අනේ අනාගතේ ඒ තුළින් කිසිම જાතියක් දැනෙන්නේ නැහැ. ජරා ව්‍යාධි ආදී සංස්කාර මුක්තිය ලබා දෙන්නේ නැහැ. මේක ප්‍රමුඛව බලනවා. ඉස්සල වර්තමානයේ අතීතයේ දේශ බලලා මේකෙන් අවබෝධය ආවට පස්සේ අර සමාජ සිතම යොමු කරනවා. සමාජයේ සංස්කන්ධ ලෝකයේ වර්තමාන සංස්කන්ධ ලෝකයේ මේක කෙරෙහි සත්‍යීතික ප්‍රශ්නාවක් දැන් තියනවාද ආස්වාද කිරීමක් තියනවාද ප්‍රශ්නාවක් තියනවාද ඒ තියෙනවා නම් ඒව අයින් කළොත් මොකද ඇතිවන ශක්තිය කියලා ඔය ඔයා හොයලා බලන්න. ඊළඟට වේදනාව ගන්නවා. විශේෂම වේදනාවට සංඥාවට කටයුතු කරන්න ඕනේ. අයි මෙන්න මේ වේදනාව සුඛ වේදනාවක් තමයි. මේ වේදනාව මම කියලා මගේ කියලා ගන්නවා. මේක ආස්වාද කරනවා. මම දැන් මේ මොහොතේ මේ ආස්වාද කිරීම තුළින් දැන් මෙලෙසින් උපාදානයක් ඇති වෙනවා නේද? බව ඇති වෙනවා නේද? කන්න බව. මේ ආස්වාදේ සම්පූර්ණයෙන්ම අයිති කරලා වේදනාව පිළිබඳ තියෙන අපේක්ෂා ඒ ආස්වාද අනේ මොනවද කියන්නේ සංහාවක් ඇතිවන්නේ නැහැ උපාදාන ඇතිවන්නේ නැහැ භව ඇතිවන්නේ නැහැ කර්ම භව කර්ම භව ඇති නොවෙච්ච ජාතිවාදී සංස්කාර දුක ඇතිවන්නේ නැහැ දැන් මේ බොල හොයා යන්නේ කුමක්ද අපි ඉස්සෙල්ලා සමුදේ සත්‍ය දැකලා සමුදේ ප්‍රමාණය කරලා නිරෝධ සත්‍ය දෙච්චක මේ ගමන කරන්නේ කියලා නම් වැඩක් නෙවෙයි. හරිද? මේගොල්ලෝ මේක ගැඹුරින් හිතන්න ඕනේ. ඊළඟට වේදනාව සමිතින් වල සංඥාව ගන්න. සංඥාවට විශේෂ අවධානයක් යොමු කරන්නට ඕනේ. දැනගන්නට ඕනේ සමාධි සංඥාව සමාධි පිටින්මයි මේ ආස්වාද කරමින් අල්ලා ගන්න කියන්නේ. මේ මුලා දෙකෙන් තෝරන. නැත්නම් බෑ මේ කතාව ඊළඟට මේ දැන් කියන සංඥාවට මගේ ආස්වාදයක් තියනවාද? මේ ආස්කාරයේ පිළිම නිසා දෙලෙසම උපාදාන වුණාද කන්න වාගයක් වෙනවා. මේ ආස්කාරයේ සංඥාව කියන කියන ආස්කාරය මා සම්පූර්ණයෙන්ම අයින් කර සිටින සම්පූර්ණයෙන්ම අයින් කරලා එපා එපා මේක ජරාවක්. මේක දෙකකටපත් වෙන ධර්මයක්. මේක දුක්ඛ සංදී සත්‍යයක්. මේක හොඳ ධර්මයක් නෙවෙයි. අනුල අයහපත සඳහා අනත්ය සඳහා දුක්ඛ සඳහා පවතින ධර්මයක්. නිවන සඳහා පවතින ධර්මයක් නෙවෙයි. ඒක නිසා අයින් කරන මේක කිසිම කන්දක් කිසිම තණ්හාවක් නැතුව අයින් කරනවා කියන අයින් කරනවා. අනිත්‍යයක් ඕන්න කීපීම සංහාවක් නෙමෙයි. කුදීම උපාදානයක් වෙයි පිළිබඳ නෑ. කිසිම භවයේ පිළිබඳ කර්ම භාරයක් තියෙන්නේ. ඒ කුලින් ජාතිය ගැන දෙන්නේ නෑ දැන්. අම්මේ සංස්කාර දුක නැවත පිටු දෙන්නේ. නිදසුන සංස්කාරවලට විශේෂයෙන්ම කුසල සංස්කාරවලට සමාන්‍ය සංඥා ධ්‍යාන කාර්යය කියන මේ කිසිම නිසා කෙලෙසිනා සංඥා උපාදාන ආදී කර්ම භව ආදී ධර්ම රැස්නා මේක සම්පූර්ණයි කියලා. සිටි. මේක නැති වුණා නම් කොහොමද ඉතිරවන්නේ? කිසිත් නැහැ. විඥාණයට තේරුම් බලන මේක සම්පූර්ණ විඥාණයේ තියෙන ආස්වාදයේ කිරීමේ අතිරතිය අසම්පූර්ණයෙන් අයින් කරනවා. දැන් පංචස්කන්ධයේ කිරීම තියෙන ආස්වාදයේ අර්ථනාත්මක සිටින සම්පූර්ණයෙන් පස්සට විචිකරනවා. හරියට මේක විචිකලා නම් බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කරපු පාඨයක් හදවතින් හදිනවා. පන්න බලාරණ නිසං යත්තං සම්මහං රෝමෝදාස්න. පන්න බලාරණ බරකටි කියලා. සත්‍යක දීති කර. විසං යත්තං සංයුක්ත භාවයේ බැඳීම කපා හැරලා ඔබට මේ අත්තම කියලා මානෙන් ඉපා මනියා කියලා. මේක හරියට කළා නම් සැක සම්පූර්ණම කිසිම බයක් නැති ඉස්හාමත්ම සැහැල්ලු ලෝකයේ පවතන සැහැල්ලුම දෙයක බවක් පත් වෙන කිසිම දෙයක බැඳීම නැතිව බැඳීම කෙරී වෙනස් වෙනවා. හරියට කරා. මේකේ නෝවානම් අර විදිහට පංචස්කන්ධ ලෝකයේ තියෙන කෙරී තියෙන ඒ ආස්වාදයේ ඒ අභිරතිය ඒ සත්‍යයේ ප්‍රශ්නාව සම්පූර්ණයෙන්ම සිදුවත් අයවතලාට පසුව සිනම් දැනීම මාත්‍රයක් පමණක් සිටිනවා. ඒ සිනම් දැනීම මාත්‍රයේ සිටයක් සහිත කිසිම අරමුණක නැගෙන කිසිම අරමුණක නැගෙන අහසේ සිට පාවෙන අරමුණ සත්‍යයක්. මේ දෙකම බලාගෙන මේ කියන දැනුම හොඳට කරන්නේ අනේ මේකත් සංස්කාර ධර්මයක් නේද? මේක හැම වෙලාවෙම පවතින ධර්මයක් මේක අනිත්‍යයි මේක අනාත්මයි මේක අනිත්‍යයි මේක මේක මම කියලා මගේ කියලා ගන්න ඉස්සරලා තියෙන මෙතනයි නේද? මේක නිරුද්ධ වෙනකොට නිවීමක් නිරුද්ධ වෙනවා. දැනෙත මොකක්වත් තියෙන්නේ මේක අනිත්‍යයි මේක අනාත්මයි කියනකොට ගැඹුරු ස්වභාවයකට සිද්ධ වෙනවා. මේ ශූන්‍යතාවය අපිට මහත්ය සිත පාවෙන්නා කියන්නේ අර කලින් ඉස්සත්ේ වඩා ගැඹුරු සත්‍යයක්. මෙන්න මේ ශූන්‍යතාවය නේද මේකට ප්‍රාණව කරන්නේ. අපි දැන් හිතන්නේ අහසේ යමක් කියන්නේ අහසේ ඉවත් කරගෙන යන්නේ අර ඉස්සලා අඳින්න පටන් ගත්ත දැන පස්සට පස්සට පස්සට යනකොට නැති නැති නැති යනවා. අන්න එලෙසින් අර ශූන්‍යතාවයෙන් ඉඳගෙන මේක දක්ෂින සිට පස්සට ඇහැට ඇහැට ගිනිනවා මුලින් මුලින් නැති කිසිදී මේ දැනුම ගතිය නිරුද්ධ වෙවි නිරුද්ධ වෙවි යන ආකාරය දැකලා මෙහෙම කරගෙන කරගෙන යනකොට සම්පූර්ණ සංස්කාර පහනක් නෝනාතේ නිමුතු නිවනට සුදපත් වෙනවා අපේ භාවනාවේ පරමාර්ථය නිර්වාණ ධර්ම අවබෝධ කිරීමට මේ භාවනා ක්‍රමයේ කරනකොට අප මොකද කරන්නේ? සතර සතිපට්ඨාන භාවනාවන් අතුරින් ධම්මානුපස්සනා භාවනාව. බුදුරජාණන් වහන්සේ මෙලෙස දේශනා කරන සතර සතිපට්ඨාන සූත්‍රයේ කුණිතපණ විස්තරයේ දුක්ඛ ධම්මයේ සෝතමානුපස්සී හේතේ පංච සුපාදානස්කන්ධයේ අසන්න වික්‍රේ වික්‍රෝ ධම්මේ ධම්මාන පස්සේ හේති පංචපාදාන සංදේශෝ ඉද වික්‍රේ වික්‍රෝ ඉති රූපං ඉති රූපස්ස සංදේයෝ ඉති රූපස්ස සංනමෝ ඉති වේදනා ඉති වේදනා සංදේයෝ ඉති වේදනාය සංනමෝ ඉති සංඥා ඉති සංඥා සංදේයෝ ඉති සංඥා අසංනමෝ ඉති සංඛාරා ඉති සංඛාරාන සංදේයෝ ඉති සංඛාරාන අසංනමෝ ඉති විඥාන ඉති විඥානස්ස සංදේයෝ ඉති විඥානස්ස අසංනමෝ මහණෙනි නැවතත් මේ ශාස්ත්‍රයේ මහාන යෝගාවචරය මේ ධම්මං ධම්මං ධම්මාන ප්‍රශ්නාවේ යෙදෙනා පංච සුපාදානස්කන්ධය අරමුණු කරගෙන කොහොමද ඒක කරන්නේ මේ රූපය මේ රූප සම්බන්ධ වෙන හේතය මේක රූප නැති නිය මේ වේදනාවේ මේ වේදනාවේදී මේ හේතුය මේ වේදනාවේ නියාමය මේ සංඥාවේ මේ සංඥා සංදේ මේ සංඥා නිරෝධය මේ සංස්කාරයන්ගේ මේ සංස්කාර සම්බේය මේ සංස්කාරයන්ගේ විරුද්ධය මෙන්න විඥානය මේ විඥානය ආදී සම්දේ මේ විඥානය ආදී නිරෝධය මෙන්න මෙතන මහාන යෝගාවචරයේ පංචස්පාදානස්කන්ධය අරමුණු කරගෙන ධම්මාන ධම්මා මේ සංස්කාරපත් ධම්මානුපස්සනාව වඩන්නේ මේකෙන් ඉවත් මේ භාවනාවේ විදතොත් සත්‍ය වශයෙන්ම ධම්මානුපස්සනාවයි වඩන්නේ. මේ ධම්මානුපස්සනාව සතරසතිපට්ඨානෙ දැක්කෙන පරිදි මේ කාර්යෝ අයන් විච්චලේ මග්ගෝ සත්තාන මුල. විසුද්ධියම සෝපපරිද්‍රවණස්සාතිකමාය සුත්තදෝමනස්සාන ධම්මස්සානමාය නායස්සාදිකමාය මොකද? නිබ්බානස්ස සච්චික්‍රියාය. මේක තමයි ආනන්ද සමාධිය නිර්වාණය සාක්ෂාත් කිරීම සඳහා අපි ඒ බුද්ධ වචනේ පිළිතලා ඒ බුද්ධ වචන අත්කල ඒ අස්කාරයෙන් මේ ආයත මේ ධර්මයේ පදවතින් ප්‍රකාශ කළා ඒ අනුව කටයුතු කළොත් බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කළේ නැහැ කිසිදාක බොරුවක් බුදුරජාණන් වහන්සේ කිසිදාක ප්‍රකාශ කරේ අපට අත්දකින්නට බැරි ධර්මයක් බුදුරජාණන් වහන්සේගේ දේශනේ සාන්දිටිකයි මේ ජීවිතේ අත්දකින්නට පුළුවන් අද අදන පච්චත්තන් දේශකෝ විනෝදී මේ සාඥාන්තේ සමාතනාවකින් අත්දකි යුතු ධර්මයක් මේ ධර්මයේ සමාතනාවකින් අත්දකින්න මේ ආකාරයෙන් කටයුතු කරගන්න. හොඳයි මේ දේශනාව අපි සාරාංශ කරගන්න මේ දක්වා කියපු ටික ඉස්සරහින් අවසන් කරනවා. අපිට තාක්ෂණයේ මේ පංචස්කන්ධයේ සම්දේශානෝධය ඒ පංචස්කන්ධයේ සම්දේශානෝධය දැකීම තුළින් අපි ධර්මානුපස්සනාවයි වඩන්නේ ඒක සිදුවන්නේ කොහොමද රූපයේ සම්දේ වේදනා සංඥා සංකාර විඥාන සම්දේ ඒවාගේ නිරෝධය අපි රූපය ගැන කියවම යන කාරණේ හරියට දන්නන්න හිතන්න ඕන රූපේ සම්දේ ගැන රූපය ආස්වාද කරනවා හොඳයි හොඳයි කියලා කියනවා ඒකේ බුදුගෙන සිටිනවා එතකොට ඒකෙන් සංහාවක් වෙනවා, සත්‍ය පිට ප්‍රශ්නාවක්, නන්දිය, මේ නන්දියම පාදානයක් බවට පත් වෙනවා. ඒක පාදානිය නිසා කර්මවරයක් වෙනවා. ඒ කර්මව නිසා ජාති ජරා ආදී මේ සංස්කාර දුක්ඛය නැවත නැවත නැවත නැවත පහළ වෙනවා. මේක තමයි දුකේ පහළ වෙන දුක් සම්පදී. යම්කින් මේ රූපේ ආස්වාදන කරනවා නම් අභිසන්දනය කරනවා නම් ඒ නොබල යන ඉලකන සිටින්නේ නැත්නම් මේ පහ හදනවා නම් මේ තුළින් මේ රූපේ තුළින් නාමයක් ඇතිවන්නේ නැහැ. මේ නිසාම පාදානයක් ඇතිවන්නේ නැහැ. ඒ නිසාම කර්ම බවයක් ගන්නෙ නැහැ. ඒ කර්ම බව රත්නෝලින ඉස්ලාම ජාත්‍යාදී සෝක මුත්තාදී මේ සංසාර භක්තිය නැවත පහළවන්නේ නැහැ. මේ ආකාරයෙන් වේදනාවට සංඥාවට සංඛාරවට විඥානවට අපි මේක විස්තර කරලා ප්‍රකාශ කළේ දැන් වේලාව නම් යාමා චිතානමා සංසාරයේ දේශනාව මෙතන නිම කරන්න මේ සෑම දිනකටම මේ ධර්මයේ අනුව කටයුතු කිරීම තුළින් ඒකාන්ත වශයෙන්ම අද අදම වහමහම නිවිසන කීමට වාසනාව සත්‍ය උදා වේවා කියලා ආශිර්වාද කරනවා දැන් අපි යනවා මාර අද තියෙන අයිතම සීවනේ හැමදාම තමයි ඒක අයින් කරලා දෙකටම භාවනා කරනවා මොකද දන්නවද දැන් මොකද සීවන් යන 10යි ඊට පස්සේ සීවන් යනකොට 10යි නෑ පොඩි පාඩම් වලින් දැන් සාමාන්‍ය පුරපති දෙවල් වල සිදු කරන එක අනුවාසන පන්සල සමාදන් වෙන ඕන. මේ පන්සල සමාදන් වෙන ඊට පස්සේ බුද්ධ රත්නය ධර්ම රත්නය සංඝ රත්නය ගැදලා නමස්කාර කරලා ඒ සිරුවන් සමා කරගන්නට ඕන. සිරුවන් සමා කරගෙන ඉවරලා චතුරාර්ය භාවනාවයි කියන ආර්ථික භාවනා හතරක් තියෙනවා. මුත්තමනසජ, මෛත්‍රිය, අසුභය, මාර්ගය. මේ මාත්‍රි භාවනා හතර සමබරව සම්බන්ධ කරන මේක සත්‍යයි සමාන මූලික කලමක් තමයි සිත් පිළිබඳව ආස්වාස්වාසෝ සිංහලෙන් නැතිනකෝ කව භාවනාවක් හෝ දැන් අපි සාකච්ඡාවේ මේ පොරොත්තු පිටු කරන දීර්ඝ වශයෙන් කරන කෙනෙක් කියනවා කාලය නැති නිසා අපි කියන පිටු කරනවා දැන් කල්පනා කරන්න සම්මා සම්බුදුරජාණන් වහන්සේ ජීවමානෝ අපට මේ කර්මාවෙන් මෙතන වැඩ සිටිනවා ශ්‍රවණය කරන සීලෝන් දුවා උන්වහන්සේ අටපත්තල සමාපත්තිය ලැබී සිටියාගෙන මම වැඩ සිටිනවා. සීලෝන් සමාපත්තිය ලැබී සිටියාගෙන බුදු පියාණන් වහන්සේ ජීවමානව මම වැඩ සිටිනවා. අත් සමාපත්තියෙන් ලැබී සිටියාගෙන බුදු පියාණන් වහන්සේ ජීවමානව අත්කරේ කරුණාවෙන් මම වැඩ සිටිනවා. යෝගීන මහා කරුණා සමාපත්තිය ආදී සීලෝන් සමාපත්තිය ධර්මයන්ගේ නැගී සිට අපට මේ කරුණාව නැගී සිටිනා ඒ කාරණේතෝ අපට නිවනල පහළ කර දෙන්නා වූ අපේ විමුක්ති දායකයන්න් වහන්සේට මේ සම්මා සම්බුද්ධ රත්නයට අපි නමස්කාර කරනවා. භාග්‍යවත්තු කරුණ කරුණකෝ අම්මා සම්බුද්ධජානන් වහන්සේ පත මම නමස්කාර කරනවා. උපකාරී වේවා. දැන් කියන කොටත් ඉතින් කියන්නේ කටින් කියන්නේ කාටද කියන්නේ? භාග්‍යවත්තු අනන්තු සම්මා සම්බුද්ධානං වහන්සේ හත් මම නමස්කාරේ වේවා භාග්‍යවත්තු අනන්තු සම්මාසං සුඛිතානන්දවාන්ති කච්චර නමස්කාරත මායි නමස්කාරේ වාසා සියපිවන් සමාතර ගන්න මානමේ කය සුඛ වචන යන සම්බුරින් අතිමු සල්සාරේ පඨමන මේ මොහොත දක්වා සිදුවෝ සියලු සමාවල විවදස සියලෝම සුතදාන මහාන සේලාගින් මන සමාද අයදිනේ මත සමාවන සේකෝ සියලෝම සතේ බුදුදාන මහාන සේලාගින් මන සමාද සමාවනතේ සමවා ඒ සද්ධම්ම රත්නයන්ද මම සමාව අයදීනේ මත සමාවනතේ සමවා අත්තාවේ පුදුමල සම්මුද රත්නයන්ද මම සීදං අම්මා

not on